ඔව් හොඳයි. ඇත්තටම විසිරෙන හිත තැම්පත් කරගෙන අපේ විදර්ශනා වඩන්නේ කොහොමද? බලමු. දැන් යෝගාවචරයේ ඇත්තටම යෝගාවචර භූමිය අපි මේ කතා කරන්නේ නිවන් මඟ ගැන. අපි මේ කතා කරන්නේ කොහොමද මේ සසර දුකෙන් මිදෙන්නේ කියලා. අපි පැවිදි වෙන්නේ සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සත්‍ය කන්නත්තාය ඉමං කාසාවක් ග්‍රහිත්වා අනුකම්පාව පාදාය. මෙන්න මේ පැවිද්ද ඉලන වාක්‍යය. සබ්බ දුක්ඛ නිස්සරණ දුකෙන් මිදීම සඳහා නිබ්බාන සත්‍ය කරණත්තාය නිවන් දැකීම සඳහා නිමං කාසාවක් ගහිත්වා ඔය කසාවත මට දෙන්න ස්වාමීනි අනුකම්පාව පාදාය මට අනුකම්පා කරන්න ස්වාමීනි මෙන්න මේ විදිහට පැවිද්ද ඉල්ලනවා යෝගාචරයේ මේ විදිහට පැවිද්ද ඉල්ලුවොත් ඒ උපාධි භික්ෂුව බැඳී සිටිනවා මේ ශාසනය තුළ පැවිද්ද ලබා දෙන්න. ඉතින් මෙන්න මේ අපි පැවිදි වෙන්නේ සසර දුකෙන් මිදෙන්න. එමනම් අපි අද ආරාණක ඉන්නේ මේ ජී ජීවිතයේ තුළ ඒ විසිරෙන ස්වභාවයේ ඒ ඒ ගිහි ජීවිතය තුළ ඒ කම්සප්ප පිනවීමෙන් ඈත් වෙලා අපි මේ නෙක්ඛම්ම සිතට ඇවිල්ලා ඉන්නවා. කම්සප්ප පිනවීමෙන් නිදිලා නිස්සාරණ වනයේට ඇතුල් වෙලා තියෙනවා. ගිහි ජීවිතය තුළ ආයතන පිනවීම ඒ ගේහසිත සෝමනස්ස. හැබැයි ගිහි ජීවිතය තුළ ආයතන පිනවීමෙන් ඒ සතුටක් සෑහීමකටපත් නොවන ඒ තුළ ළමයි හදලා වයසට ගිහිලා මැරිලා යනවා කියන මේ නිස්සාර බව වැටහෙනකොට ඒ ආදීනව දකිනවා නම් ඒ ගිහි ජීවිතේ පළ කිරීමකට ලක් වෙනවා. සැපේ කියලා හෙව්වට එහි ඇති සැපයක් නැති බව වැටහෙනකොට අන ගිහි ජීවිතයේ ගෙහි සිත සෝමනස්ස සිත සැපේ කිය කිය දියපු හිත ගෙහි සිත දෝමනස්සයට පත් වෙනවා. ඒකේ සැපයක් දකින්නේ අන්නේ ඒ අන්නේ ගේසිත දෝමනස්සයටපත් වුණු ඒ ගිහි ජීවිතය තුළ ආයතන පිනවීමෙන් පලක් නැති බව වැටහෙන යෝගාචරයේ පැවිද්දට හිත තබනවා. ගේසිත දෝමනස්සය ඇති වෙනවා. මෙන්න මේ ගේසිත දෝමනස්සය තුළ ඒ කාමසප පිනවීමෙන් ඈත් වීම තුළ නෙක්ඛම්ම සිත සෝමනස්සය ඇති වෙනවා. පැවිද්ද සැපයි කියලා හිතනවා. ඒ නිසා පැවිද්දට ඇතුල් වෙනවා. පැවිදි ප්‍රෝජාවට ඇතුළත් වෙනවා. මෙන්න මේ විදිහටයි අපි පැවිදි වෙන්නේ. ඒ නෙක්ඛම්ම සිත කියන්නේ කම්සප පිනවීමෙන් මිදුණු සිතයි. එහෙනම් මේ පැවිදි වුණු භික්ෂුව දැන් ආරාම වාසය කටයුතු කරනවා. දැන් නෙක්ඛම්ම සිත කාමසප පිනවීමෙන් ඈත් වෙලා. නෙක්ඛම්ම සිත සෝමනස්සේ. දැන් නිවන සැපයි කියලා හිතනවා. මේතල තමයි මේ යෝගාවචර භික්ෂුව කටයුතු කරන්නේ. සතියේ පිටලා විශේෂම හිත තැම්පත් කළ ඒ නිසයි. අපි ගියවර පැහැදිලි කරා විසිරුණිත තැම්පත් කරන ආකාරය සති කමඨහනක සිහිය පවත්වා ගන්න එක අපි මේ විසිරෙන හිත තැම්පත් කරගන්නේ මේ සිතේ සත්‍ය දකින්නයි ආරමුණ සිතට එන ආරමුණ තමයි මේ දුක ගෙනත් දෙන්නේ බුදුන් වහන්සේ ලෝකෙට හෙළි කරේ දුකෙන් මිදෙන මඟක් මේ අරමුණයි සිත කියන්නේ. එහෙනම් ඒ අරමුණේ සත්‍ය දැකීමයි කළ යුතු වන්නේ. අරමුණ හැමතිස්සෙම අපිට දෙයක් තියෙනවා කියලා පෙන්නනවා. විඥාන මායාව. දෙයක් තියෙනවා කියලා පෙන්නනවා. හැබැයි අපි ඇත්තටම බැලුවොත් මේ හැම දෙයක්ම හිතනවා. සිතුවිල්ලකයි අපි කටයුතු කරන්නේ. මෙන්න මේ සිත ඒ කියන්නේ අරමුණ. සිත කියන්නේ අරමුණට. හැම මොහොතෙම සිතක් ඉපද නිරුද්ධ වෙනවා. එක දිගට පවතින සිතක් නෑ. හිත හට ගන්නවා නිරුද්ධ වෙනවා සාමාන්‍ය පෘථග්ජන ස්වභාවයක් මේ ධර්මය අවබෝධයක් නැති ඒ ඕනම ස්වභාවයක් ඕනම සත්‍යයේ ස්වභාවය මේ ආයතන ටික ප්‍රසාද වීම ඒ කියන්නේ සිතක් ඉපද නිරුද්ධ වෙනවා හැබැයි මේ යෝගාවචර භූමියේ අරමුණ කියන්නේ සිත. හැබැයි අරමුණ සාමාන්‍ය පෘථග්ජන ස්වභාවයේ අරමුණ උපාදාන වෙලයි අපි සිතක් ඇතුළේ නැති වෙනවා කියවට ඒක උපාදාන වෙලා තියෙන්නේ. ඒක මිදිලා නැහැ. එතන මිදීමක් නැහැ. ඒක දිගටම උපාදාන වෙනවා. ඒ අරමුණ ඇත්ත කරගෙන තියෙන්නේ. අභිනන්දති අභිවදති අජ්ජෝසහතිත්ත සිතුවිල්ලට බැසගෙන තියෙන්නේ ඒ නිසායි දුක තියෙන්නේ සැප දුක්ඛ දුක දුක්ඛ සැප දුක දෙකම දුකක්මයි දෙයක් කියලා දැනෙන තැන දුකක්මයි දෙයක් තියෙනවා නම් එතන දෙයක් තියෙන බවමයි දුක. ඇයි ඒක නැති වෙනවා? නැති වෙනකොට දුක එනවා. දෙයක් කියන්නේම දුකක් කියවේ නිසාමයි. චතුරාර්ය සත්‍ය දුක්ඛ සත්‍ය. දෙයක් කියන තැන එතනමයි සමුදය සත්‍ය. දෙයක් හැදෙන එකයි සමුදය කියන්නේ. ඒකමයි තණ්හා බැඳීම යාරුපේ නන්දි තදුපාදාන භව. එතන භවයක් හැදෙනවා. දෙයක් තියෙනවා කියන්නේ භවයක් හැදෙන එකමයි. බාපත්‍ය ජාති මෙහෙමනොත් ජාතියක් තියෙනවා. ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන එතනම. යාරුපේ නන්දි තදුපාදානම් බව බවපච්චය අර නන්දිය තියෙනවා. යාරුපේ නන්දි අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති කියන්නේ මේ අරමුණක් එනකොට ඒ අරමුණ බැස ගන්නවා. ඒ බැස ගන්න සිත අජ්ජෝසය තිත්ත තියාරුපේ නන්දි අන්නේ බැස ගන්න සිතයි මේ නන්දිය හටගන්නේ ඇලීමක් එය තෘෂ්ණාව නන්දි තණ්හාව යාරුපේ නන්දි තදුපාදාන ඒකමයි උපාදානය කියන්නේ බව එතනමයි භවය පොත තියෙනවා පොතමයි භවය ඒක අභිනන්දති අභිවජති අජ්ජව සත්‍යති ආරූපේ නන්දි තදුපාදානම් බවෝ කිව්වේ. අපි අරමුණක් දිහා බලනකොට ওই ටික වෙලා ඉවරයි. අපි දකින්නේ පොත. ඇහැට එනවා ආලෝක හැඩතල. චක්කු විඤ්ඤානේ දන්නේ නැහැ මොනවද කියලා. ඇස ප්‍රසාද වෙනවා. හරියට අර හිරු එළියට කණ්ණාඩියක් ඇල්ලුවම දිලිසෙනවා. අන්න ඒ වගේ. අස චක්කු විඤ්ඤාණය ප්‍රසාදේ. අස කියන්නේ කැමරාව. අස කැමරාවක් පින්තූරයක් ගන්නවා. ඒ කියන්නේ ආලෝක හැඩතලයක් විතරයි. අස දන්නේ නැහැ. අසට ආවේ නැහැ අඹ ගහක්. අසට ආවේ නැහැ පොතක්. අසට ආවේ ආලෝක හැඩතලයක් පමණයි. ඒ චක්කු විඥානය දැන ගැනීම. ආයතන මට්ටම. හැබැයි මේ පුංචි දරුවෙක් විදිහට මේ මව් කුසෙන් එළියට එන එළියකටි දරුවා මොනවද දන්නේ නැහැ. පොතක්, ඉරක්, හඳක්, රහක්, කොලක් මොකොත් දන්නේ නැහැ. වර්ණ ටිකවත් දන්නේ වර්ණ පේනවා කියලා කියන්න බෑ. ඇයි වර්ණ කියන කතාවක් නැහැ. ආලෝකයට තල සියල්ලම දැනීම පෙනීමක් විතරයි. ඒ පුංචි දරුවාගේ සිත ප්‍රභාස්වරයි කියේ නිසායි. එතකොට අර සබ්දෙන් තමයි හැම එකම වෙන් කරලා දකින්නේ. එහෙනම් සබ්දේ දාන්න ඕනේ. පුතේ මේ අම්මා. අම්මා කියන සබ්දේ අර ආලෝක හැඩතලයට එකතු වෙනවා. එතනමයි. එතකොට දෙයක් හැදෙන්නේ. අම්මා හැදෙනවා. අම්මා දෙයක් වෙනවා. හැබැයි මේක શબ્දයක්. අර වර්ණ හැඩතලයට එකතු වෙන එක ශබ්ද වර්ණ එකතු වෙන එක. අන්න දෙයක් හැදෙනවා. ඒ පුබ්බේනවාසානුස්සති ඥානය. පෙරති කඳ පිළිවෙත් දකිනවා. මේ මොහොතේ අම්මා ඉන්නේ. එදා අම්මා හැදුණු තැන අපි දකින්න ඕනේ. ඒ සිත හැදුණු තැන දකින්න. ඒකයි ඔබ්බේ නිවාසානුස්සති ඥානය කියන්නේ. පෙරති කඳ පිළිවෙත් දක්නා නුවණ. අද අපිට ඒ විදිහට තමයි අනිත් ඒවත් හැදෙන්නේ. මොන්ඩිසෝරි යනකොට මේ දරුවෝ පුතේ මේ කහ පාට, රතු පාට, නිල් පාට ඇහැට දෙනවා හැඩතලේ. කනට දෙනවා ශබ්දේ. මේ ආලෝක හැඩතලයට ශබ්ද එකතු වෙන එක. ශබ්ද වර්ණ එකතු වෙන. අපි මේකට කියනවා ශබ්ද තරංගයි වර්ණ තරංගයි එකතු වෙලා චිත්ත තරංගයක් හැදෙනවා කියලා. මේ තමයි කහ පාට, රතු පාට, නිල් පාට වර්ණ ටික හැදෙනවා. පොත, මේස, ඇඳ හැම එකම ශබ්දයක්. අර වර්ණ හැඩතලේ ශබ්ද එකතු වෙච්ච එක. ඒක තමයි දිගටම වෙන්නේ. දිගට මේක සිද්ධ වෙනවා. ආස්වාස ප්‍රාසාස වෙනකම්. මේක තමයි දැන ගැනීම. ඇහැට ආවේ ආලෝක ඇඩතලයක් දැන් අපිට ශබ්දයක් එකතු වෙලා දෙයක් වෙලා අන්න ආයතන ටික එකට එකතු වෙනවා ශබ්ද වර්ණ, උණුසුම, සීතල, තද ගතිය. මේ එකට එකතු වෙලා දැන් පොත, මේසය, ඇඳ, ඉරහඳ, අඹගස්, නාගස් දැන් අපේ ලෝකයක් තියෙනවා. ලෝකේ හැදුනේ අපේම හිතේ ශබ්ද වර්ණ වලින්. මෙන්න මේ විදර්ශනාව දැන් අරමුණේ අපිට මෙන්න මේ අරමුණ එන හැටි අරමුණ එනකොටම මේක මේ සත්‍ය ඥානේ දර්ශනේ සිත හැදෙන හැටි මෙන්න මේක සිහි වෙන්න ඕනේ යෝගාවචරයේ මුලින් දැන් බාහිර ඇත්ත කරගත්තොත් යෝගාවචරයක් වෙන්නේ නැහැ එතකොට අනුසෝතේ රැවටිලා හැබැයි බාහිර ඇත්තක් නොවන බව දකිනවනම් ඒ සිත හැදෙන හැටිම දකින්න ඕනේ. අන කල්යාණ මිත්‍යාගේ පණිවිඩේ මේ මොහොතේ කොහොමද අපිට මේ පොත පේන්නේ කියන එක. පොතක් තියනවද? එළියද තියෙන්නේ? නෑ අපේම සිත. අන විඥාන මායාව අවබෝධ කරනවා. ඒකට කියන්නේ ඒ යථාභූත ඥානෙ. යථාභූත භූත වෙනවා. සකස් වෙනවා. සම්භූත වෙනවා. ඒ යථා ආකාරය දකිනවා සැබෑ ආකාරය දකිනවා පොත කියලා දෙයක් නැහැ ඒක සද්දයක් වර්ණය බාහිර අපිට එහෙම එකක් හම්බ වෙලා නැහැ අපි සිත ඇසුරු කරන්නේ බාහිර පෙන්නනවා විතරයි චත්තාරෝච මහා භූතාන චතුර්ණංච මහා භූතාන උපාදාය රූපං රූපං මේ විදිහට අපි පෙන්වන්නේ නමුත් ඇත්තටම අපිට කවදාවත් බාහිර අත්දැකීමක් නැහැ ශබ්දේ කියන්නේ කම්බරේ හෙල්ලෙන එක. වර්ණ කියන්නේ චක්කු ප්‍රාසාදේ. වර්ණ අපි හදාගන්න එක. ආලෝක හැඩතලයට අපේ යෂ්ටිසෛල කේතුසෛල ඒ කියන්නේ මේ චක්කු ප්‍රාසාදේ මෙහෙමයි වර්ණ හැදෙන්නේ. එතනමයි. තැනක් නැහැ. ශබ්දයි වර්ණයි එකතු වෙලා දෙයක් වගේ දැනෙන එක ඉත්ත භාවය තියෙනවා වගේ දැනෙන එක. තියෙනවා වගේ දැනෙන එක තමයි ඉත්ත භාවය. තියෙනවා. තියෙන රූපයක්. ඉති රූපං. රූපේ කියන්නේ